අපේ ආයුර්වේද වෛද්‍යතුමා එරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ආව ඇහෙනව නේද ඇහෙනවා වහන්සේ ගිය සතියේ ආලාම සූත්‍රය ගැන කරපු කරුණු පැහැදිලි කිරීමත් අද කරපු කරුණු පැහැදිලි කිරීමත් මත මගේ හිතට නැගුණු අදහස් කීපයක් නිර්පත් කරන්නයි මේ අවස්ථාව ගත්තේ දැන් ඇත්තටම බුදුරජාණන් වහන්සේව මුණ ගැහෙනකොට කාලාමයන් සිටියේ විවිධ ශාස්ත්‍රඥවරුන්ගේ දේශන අහලා අහලා ඒගොල්ලෝ මානසිකව හරි ව්‍යාකූල තත්වයකට පත් වෙලා හිටපු ජනතාවක්. කොයිද පිළිගන්නද කොයිද ප්‍රතික්ෂේප කරන්නේ කොයි හරිද කොයි වැරදිද කියලා ඒගොල්ලන්ට නිගමනයට එන්න බැරි ව්‍යාකූල මානසික තත්වයක හිටපු පිටසක්. ඒත් මේ කාලාම සූත්‍රය දෙහා බලපුවම පේනවා අපි බුදුරජාණන් වහන්සේගේ බුද්ධඥානය කියන කාරණේ පොඩ්ඩක් පැත්තකට අපි අමතක කළත් උන්වහන්සේ මෙතනදී අනුගමනය කරලා තියෙන ක්‍රියා පිළිවෙත ඉතාමත්ම ශ්‍රේෂ්ඨ මනෝචිකිත්සකයෙකුගේ කාර්යභාරයක් ඉෂ්ට කරලා තියෙන බව පේනවා. ඇත්තරම බලමුයෙන් උන්වහන්සේ කරලා තියෙන්නේ අර කානමයන්ගේ ව්‍යාකූල මානසිකත්වයේ සංසිඳීමක් කරලා තියෙනවා. පළවෙනි පියවරට. ඊළඟට ක්‍රමානුකූලව එයාගේ බුද්ධිය අවදි කිරීමක්, ප්‍රඥාව අවදි කිරීමක්. පියවරෙන් පියවර පියවරෙන් පියවර අවදි කළා ඒ අය තුලින්ම මේ මාර්ගය කුමක්ද කියලා තෝරා බේරාගෙන ඉදිරියට යාමේ කුසලතාවය වුන් තුළ උන්වහන්සේ ගොඩනගලා තියෙනවා. ඒ වගේම උන්වහන්සේ ප්‍රවේශම් වෙලා තියෙනවා අනික් ශාස්ත්‍රවරුන්ගේ ගණයට නොවැටෙන. නොවැටි බොහොම බොහොම ඉහළම මම දැන් ලෝකයේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨ මනෝවිද්‍යාඥයන්ගේ චරිතය තමයි මෙතන අපිට ඉස්මතු වෙලා පේන්නේ මේ උන්වහන්සේ අනුගමනය කළා තියෙන මේ පිළිවෙත දිහා බලපුවා. දැන් ඊළඟ කාරණේ ස්වාමීන් වහන්සේ දැන් අද අපි මේ වර්තමාන අද ශ්‍රී ලංකාව ගන්න උදාහරණ උදාහරණයක් ඇටියට අද වර්තමාන අපේ සමාජයේ තිබෙන ආර්ථික සමාජ සංස්කෘතික සෞඛ්‍යමය නොයෙක් නොයෙකුත් ගැටලු මහා ව්‍යාකූල තත්වයක තියෙන්නේ. ඒතොරේ මේ තත්වයන් දිහා අද අපේ පාලකයෝ හෝ ප්‍රතිබද්ධ තියෙන ඇත්තෝ හෝ බලන්නේ පූර්ව නිගමනවල ඉඳගෙන. පූර්ව නිගමන ඉඳගෙන ඒ නිගමන මත තමයි තීරණ ගන්න. දැන් ඒ ඒ ඒ ඒ ඇත්තන්ට මේ මේ මේක මේ පාඩ හොඳ පාඩමක් මේ ගාලා සූත්‍රයේ තියෙන මේ න්‍යායන් දෙක තුලින් මේ පෙන්වා දීමක් වෙනවා නේද? ඇත්තටම මේ කොච්චර දුරට අපි මේ මේ රට මේ තරම් අගාධයකට ගිහිලා තියෙන්නේ මේ පූර්ව නිගමන මත පිටලා ප්‍රශ්න දිහා බලලා තීරණ ගැනීමේ විපාක. ඉතින් ඇත්තටම අද සමාජයේත් මේ මේ මේ කාලාම සූත්‍රයේ බුදුහාමුදුරුවෝ පෙන්වා දීලා තියෙන ධර්මතාවයන් කොච්චර දුරට ප්‍රායෝගිකව ගැලපෙනවද කියලා මට හිතෙනවා. ඒ අදහස ඉදිරිපත් කරන්නයි මම උත්සාහ ගත්තේ. දැන් මේවා වැදගත් වෙන්නේ දේශපාලනඥයන්ට නෙමෙයි. කාට මේ මේ මේ දේශනා වැදගත් වෙන්නේ මේවා ගැන උනන්දු වෙන අයට පමණයි. ඒගොල්ලෝ දේශපාලනඥයෝද, ගිහියෝද, හාමුදුරුවරුද, ඉගෙන ගන්න අයද, ප්‍රතිපත්ති සැලසුම් කරන අයද, ව්‍යාපාරිකයෝද කියන කතාවක් නැහැ. මේ යමක සත්‍යාසත්‍යතාවයේ තේරුම් ගන්න ඕන අපි ඇත්ත දැනගන්න ඕන අපි මුලාවටපත් වෙන එක සුදුසු නෑ කියලා අන්න එහෙම හිතන අයට පමණයි කාලාම සූත්‍රය. ඒක දේශපාලනඥ දැනගත යුතුයි කියලා නියමයක් නෑ. ඒගොල්ලන්ට සත්‍ය අනාවරණය කරගන්න ඕන යමක් નિවරදිව කරන්න ඕන අපි මං මුලා වෙන එක සුදුසු නෑ කියලා ඒගොල්ලන්ට හිතෙනවා නම් ඒගොල්ලන්ට කාලාම සූත්‍රය අදාළයි. යම් කිසි ගිහියෙකුට හෝ පැවිද්දෙකුට හිතෙනවා නම් අපි නිකන් එහෙම මුලා වෙන එක යෝග්‍ය නැහැ අපි සමුද්ධික වෙන්නට ඕනේ අපි යම් ගන්න තීරණයක් નિවරදිව ගන්න ඕන අපි සත්‍ය අසත්‍ය තේරුම් ගන්න ඕන කියලා යම් ගිහියෙක් හෝ පැවිද්දෙක් හිතනවා අන්නේ ගිහියාට අන්නේ පැවිද්දාට පමණයි කාලාම සූත්‍රය අදාළ මොකද දැන් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය දේශනා කරන්නේ එහෙම විමසපු පිරිසකටනේ එතකොට සත්‍ය සත්‍ය තේරුම් ගැනීමේ අවශ්‍යතාවය තියෙන පිරිසකට තමයි මේ විවරණය. එහෙම නැති අයට ඉතින් මීට වඩා ගොඩක් දේවල් තිබුණා වුණත් ඒවා අදාළ වෙන්නේ නැහැ. අපිට තියෙන ප්‍රශ්නේ බෞද්ධයන් අතර වුණත් මේ අවශ්‍යතාවය තියෙනවා ඉන්නවද කියන එක තියෙන ගැටලුව. ආ ඉතින් නැතිනම් ඉතින් මේවා පොතට සීමා වෙනවා. <laughs>